හොඳයි එහෙනම් අද ධර්ම සාකච්ඡාව අපි මේ පමණකින් නිමවටපත් කරමු. අපි මුලින් සිහිපත් කළා වගේ ජනවාරි මාසය සහ පෙබරවාරි මාසයේ 20 වෙනිදා වනතෙක් අපට සෙනසුරාදා දිනවලදී ධර්ම සාකච්ඡාව කරන්න ඉඩ ලැබෙයිද නොලැබෙයිද කියලා හරියටම කියන්න අපහසුයි. ඉඩක් ලැබුණොත් සියලු දෙනාටම පණිවිඩ යොමු කරලා අපි ධර්ම සාකච්ඡාව කරන්න උත්සාහ කරනවා. එහෙම නොවුනොත් නැවත පෙබරවාරි මාසේ 20 වෙනිදායින් පස්සේ එන සෙනසුරාදාවලදී අපිට ධර්ම සාකච්ඡාව කරන්න බාධාවක් නැහැ. ඉතින් එතකොට අපිට ආරම්භ කරන්න තියෙන රූප කාණ්ඩය අපි දැන් චිත්ත සහ චෛතසික කොටස අවසන් කළා. අපිට එතකොට රූප කාණ්ඩය තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. එහෙමනම් නැවත අපිට ධර්ම සාකච්ඡාව කරන්න ඉඩ ලැබෙන දවසේදී අපේ අටවිසි රූපවල භූත රූප පිළිබඳව අරමුණු කරමින් ඒ පිළිබඳව පැහැදිලි කිරීම සහ සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට වගේම පින්වත් ඔබ හැම දෙනාටම ලබන්නා වූ 2026 වර්ෂය නිදුක්ව නිරෝගීව සුවපත්ව ව්‍යාපාර කරන ධනෝපායන කටයුතු වල යෙදෙන සියලු දෙනාගේ ආර්ථික දියුණුව ඇති කරගන්නටත් අධ්‍යයන කටයුතු කරන අයගේ අධ්‍යයන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් ඒ වගේම හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගන්නටත් ගුණ නුවණින් වැඩමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබෙන වාසනාවන්ත සුබ වසරක් වේවා කියලා හැම දිනාටම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු අද දවසෙත් අපි මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කිරීම තුළින් ජනිත කරගත් සීල කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබ වහන්සේටත් අපිට මේ සිදු කරගත්තා වූ අපි සිදු කරගත්තා වූ ධර්ම දාන ධර්ම දානමේ ධර්ම ශ්‍රවණේ පුණ්‍ය කර්මයන් ලැබේවා ආනුමෝදන් වේවා ඒ වගේම ඔබ වහන්සේට මේ ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නා වූ ඕස්ට්‍රේලියා ගමන කරදරයකින් තොරව ගිහින් පැමිණීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා බෑ දෙකකටත් අධික කාලයක් ධර්මයේ දේශනා කරමින් අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සපයමින් ඔබ වහන්සේට මේ කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා. සාදු සාදු සාදු